තොරතුරු දැනගැනීමේ අයිතිය අසීමිත අයිතියක් නෙවේ. එහි යම් යම් සීමාවන් තියෙනවා. කරුණු 21ක් තියෙනවා අපේ පනතේ. නොදිය හැකි තොරතුරු. ඒවා සාමාන්‍යයෙන් පුරවැසියෙකුට ඉල්ලා සිටපු අවස්ථාවකදී තොරතුරු නිලධාරියට කියන්න පුළුවන් මේක මම පනතේ යටතේ දෙන්නේ නැහැ. එතනදී පුරවැසියට සැකයක් ඇති වෙනව නැහැ මේක මට ගන්න පුළුවන් කියලා. එයාට අභියාචනයක් දෙන්න පුළුවන් තොරතුරු කොමිෂන් සභාව. නෑ මේක මට ඕනේ. මේක දෙන්න පුළුවන් දෙයක් කියලා. කොමිසන් සභාවත් තීරණය කරුවොත් මේක දෙන්නේ නැහැ කියලා ඕනනම් පූර්වාසිරකට පුළුවන් අභියාචන අධිකරණයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන නෑ මේක මට ලැබිය යුතුයි කියලා. ඒක නිසා මෙතන ඇත්තටම අභියාචන ආයතන හතරක් තියෙනවා. දෙපාර්තමේන්තු ප්‍රධානියට අභියාචනයක් කරන්න පුළුවන් පළමු වතාවෙත් කොමිසන් සභාවට අභියාචනයක් කරන්න පුළුවන් දෙවෙනි වර තුන්වෙනි වර අභියාචන අධිකරණයට අභියාචනයක් කරන්න පුළුවන්. අභියාචන අධිකරණය ප්‍රතික්ෂේප කරුවොත් ශ්‍රී ලංකාවේ නීතියට ශ්‍රේෂ්ඨ අධිකරණයට උනත් යන්න පුළුවන්.